කඨින භාවනා ප්‍රතික්ෂේප කරන්නේ ඇයි? කඨින භාවනා කරමින් විවිධ ඉද්ධි ප්‍රාතිහාර කිරීමේ ශක්තිය අවශ්‍ය වෙනවා නේද? තව කෙනෙකුට ධම් දේශනා කර ඔහුට দমনය කර යහමඟ පෙන්වීමද ඒ නිසා කඨින භාවනා කිරීමේ වරදක් තිබේ. පොඩ්ඩක් හිතලා බලන්න මෙන්න මෙහෙම දෙයක්. තුල්ලපත්තගේ හාමුදුරුවෝ වැඩි කඨින භාවනාව මොකක්ද? ගාථාවක පද දෙකක් පාඩම් කරගන්න බැලුවොත් 6 මාසයක් උත්සාහ කර කර අඳලා ඉඳලා. උන්වහන්සේට දුන්න යම්කිසි ආකාරයක විදර්ශනා වාදියා බුදුරයන් වහන්සේ. හොඳයි කසින භාවනාවල වැඩි කෙනෙකුට ස්වභාවී ලෝක සම්මතය අනුව අනි යෝගින්ගේ ක්‍රම අනුව ආපෝ කසින තේජෝ කසින වායෝ කසින පඨවි කසින ආකාශ කසින නීල කසින පීත කසින ලෝහිත කසින ඕදාත කසින කියන මේ ටික ලබන්නේ නැතුව විඥාන කසිනයත් එක්ක දකින්න නැතුව අවිඥාවක් නගලා පෙන්වන්න බෑ යමක් මවලා පෙන්වන්න බෑ මනෝ වේර්ධියක් ඉද්ධි විඥානයක් අවිඥාවක් ගන්න බෑ එහෙනම් චුල්ලපන්ත ගහඳුර පොතේ දීදී කලේ ලැබෙන්නද දෙයක් ලැබෙන්නද අවිඥා මනෝමය ඉර්ධිය මනෝමය කය මවන්නා වූ ඉර්ධි බල ඇත්තන අතරින් පළවෙනි දැන් ලැබුවා අගස්ථානියක් ලැබුවා මොනවා කළොත් ලැබුණා බුදුරන් වහන්සේට පොතෙන් දෙලියට කියලා ලැබුණා කොතරකෝ අපි යන වැටි කුලියක් හදාගෙන බලාගෙන බඩේ කොට විවේචනයක් ගැන කතාව. බොහොම වැඩි දිහිම කළාද එහෙම? බුදුරජාණන් වහන්සේ දේශනා කරන අස්ස ගුණ්ඩ ධායිතිය නවලු. අජානීය ධායිතිය වල. වැඩගත් දෙයක් මේක හොයාගන්න ඕනේ තේරුම් ගන්න. අස්ස කුණ්ඩයා කියලා කෙනෙක් කරනවා. නෑ අස්ස කුණ්ඩයා කියලා තවත් දෙයක් කියනවා. අස්කටව ආදිවාසී ඒකගේ ස්වභාවයක් තියෙන හැම වෙලෙම කෑමට ඉවල් කරනවා කෑම තියෙන තැන හොයනවා කෑම පස්සේ යනවා උඩ වෙන වෙද එදන්නේ බුදියා ගන්නවා කනවා ඔය අතකුණ්ඩයා කියන එකගේ හැටි එහෙම අජානීය අස්වැයා යවහලක් ළඟ වැදලා තිබුණාද ඔය කෑමට නම් කරන්නේ බඩි කියන ඇරෙන්න පොඩ්ඩක් කන උගේ හැම වෙලෙම ඔය ආයාමයක් තියෙන උත්සාහයක් තියෙනවා අවශ්‍ය කරන Taman දුන්න ඒ මොනවා හරි දුන්න ක්‍රමෙන් අත දමසාර තියෙන අස්වැය හිඟුණ පුදුල යම් කිසි දෙයක් උගන්වනවාද ඒක ඉගෙන ගන්නකොට හරියට මේ අස්වැයගේ ස්වභාවයක් ගැන උපමා කරලා පෙන්නනවා මෙන්න මේ වගේ අස්සගුණ්ඩයෝ වෙන ධායෙන් ඉන්නවා මේ බුදුසසුන. අජානීය ධාය කිය බලන් දෙකක් තමයි. මෙන්න මේකයි නියම ක්‍රමය. අජානීය ධාය තියා ආපේ නිසා දැහැන් නොකරයි. තේජස වායුව වායුව අට නිසා දැහැන් නොකරයි. වර්ණ ගන්ධ ඒ වගේ වර්ණයේ මුල් කරගෙන නීල වර්ණ, පීත වර්ණ, හෝදාත වර්ණ, මාන්ජේත වර්ණ ආදී වර්ණ දැහැන් නොකරයි. අහපු දැකපු මතක් කරපු කිසි දෙයක් ගැන දැහැන් නොකරයි. එහෙත් දැහැන් කරා. මෙහෙම කියන සම්දකිරි එක්තරා විසුණු වහන්සේලා කරන ස්වාමීන් ආපෝ ධාතුව මුල් කරගෙන දැහන් කරන්නේත් නැත්නම් තේජෝ වායෝ පළවි ආදී ධාතු මුල් කරගෙන දැහන් කරන්නේත් නැත්නම් වර්ණ කසිනයක් ගන්න. ඒ වගේම නිල වර්ණ, පීත, ලෝහිත, ඕදාත වැනි වර්ණයක් වලින් දැහැන් කරන්නේ නැත්නම්. එහෙත් දැහැන් කරනවා. කොහොමද කරන්නේ? ආර්යාගේ දැහැන් කිරීමේ තියෙන අරමුණ මොකද්ද? ලෝකය හා සම්බන්ධ සියලු දේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් දැකලා ඒව අල්ලන්නේ නැතුව. ඒවා අත්හැරීමේ මිදීමේ නොවැළැස්වීමෙන් ලබන්නා යම් නිවනක් ඇද්ද? අන්නේ නිවන සාන්තයි, ඒ නිවන ප්‍රණීතයි කියලා ඒතං සම්සං ඒතං පණීතං. මෙන්න මේක සීකර. කොහොමද? යදිදං සබ්බ සංඛාර සමතෝ. මේ සියලු සංඛාරයන්ගේ සමතයක් ඇද්ද? සබ්බූපදී පටිනිස්සග්ගෝ. මේ සියලු බැඳීම් වලින් නොපිළිගැනීමක් වෙන්වීමක් ඇද්ද? සංහා ක්ෂය මේ තෘෂ්ණාව ක්ෂය කිරීමක් ඇද්ද? විරාගෝ කාගයන්ගේ වෙන්වීමක් ඇද්ද? නිරෝධෝ මේ සැරිසැරීමෙන් නික්මීමක් ඇද්ද? නිබ්බානන්ති මේ සියලු බැඳීම් අත්හැරීමක් ඇද්ද? ඔන්නෝක සාන්තයි ප්‍රණීතයි. මෙන්න ආර්යයන්ගේ සමාධි ලබන අරමුණ ඕකයි. මෙසේ ලබන්නා ඔහුට nirupadritව බොහොම පහසුවේ. ඔය සියලු දැහැන් වල ශක්තිය ලැබෙනවා. ආවර්ජනා කරන මොහොතේ ඔන්නම් පරිවිධාන පිටව සම්බඳින්න පුළුවන්. පඩවි කර්මස්ථානය පරිවිනේ. සියලුම දේ අත්හැරලා ඇතාගේ අඩිය ඇතුළට සියලුම සතුන්ගේ අඩිය ඇතුල් වෙනවා වාගේ. මෙන්න මේ නිවන මුල් කරගත්තා වූ කර්මස්ථානය යන වදන සමාධියට සියලුම සමාධියන්ගේ තියෙන බලය ඔක්කොම ඒ තුල. එහෙනම් ඒ සමාධිය ලැබුව කෙනා ওই සියලුම සමාධියන්ගේ පූර්ණයි කියලා වෙන්නේ. අන්න ඒකයි ආර්යයන්ගේ සමාධිය වන්නකොට ලෞකික බාහිර ලෝකේ සමාධිය වන්න ක්‍රමයේ ගත්තේ නැත්. එහෙනම් බුදුරජාණන් වහන්සේ කොතනකවත් මැටි ගුලියක් හදාගෙන බලාගෙන උපදේශය දීලා නැහැ කාටවත්. මුළු ත්‍රිපිටකේම නැහැ. වතුර ටිකක් බලා ඉඳලා හිටන් ආපෝ ආපෝ කිය අර මත්තානිය පළ ටිකක් පිළිදුනේ. හැබැයි ආපෝ කසිනේ, තේජෝ කසිනේ, වායෝ කසිනේ, පඨවි කසිනේ කියලා භාවනාවක් වෙන්නේ. රාහුල හාමුදුරන්ට අපේ. රාහුල ආපෝ භාවනාව වලන්. දැන් ක්‍රම දෙකක් දෙකොල්ලක් වගේ. දැන් අපිට විසුද්ධි මාර්ගයට එනකොට ඒක නාවේ අපි ඉස්සෙල්ලා කියලා දුන්නානේ විස්තරේ. කොහොම කොහේවද ඒකට ආවේ කියලා. ඒකෙ පිළලා තියෙනවා වතුර බඳුනක් තියාගෙන ජල සංඥාව අරගෙන ආපෝ ආපෝ කියලා උද්ඝාණි මිත් වෙනකන් ඒක වලලා යන ක්‍රමය ගැන විග්‍රහ කරනවා. බුදුරන් වහන්සේ සාවුල හාමුදුරන්ට දෙන ආපු භාවනාව කොහොම? හැබැයි ওই ක්‍රමේ නෙමෙයි. සාවුල මේ මිනිසු ජලයේ නොයේ කුණු හොදන ඇඳුම් ඇඳුම් හොදන නාගන්නවා මල මුත්‍රා පවා විහි කරනවා දානත් විරිසු දෙවි යනවා ජලයේ මොකද කරන්නේ ජලයේ එකක්වත් අප්‍රිය කරන්නේ නැහැ ඒවට කම්පා වෙන්නේත් නැහැ. හැබැයි ජලයේ කොච්චර හොදලා ගියත් ජලයේ සියල්ලම තැන්පත් කරලා දාන පිරිසිදු වෙනවා. ආයි ජලයේ වැදෙනවා. මමත් හරියට ජලයේ වගේ ජීවත් වෙනවා. මිනිස්සු මට නින්දා පහස කරනවා කුණු හොදනවා. මම කම්පා වෙන්නේ ජලයේ වගේ. ඔක්කොම හොදලා දාලා මිනිස්සු හොදලා මොනවා හරි කියලා මිනිස්සු දැන්තිලා යයි. හැබැයි මම කවදාවත් මිනිහෙකුට ඊර්ෂ්‍යා කරන්නේ නැහැ, වෛර ක්‍රෝධ කරන්නේ නැහැ, පලි ගන්නෑ, එහෙම දෙයක් කරන්නේ නැහැ. අකම්පයයි. මමව තියාගන්නේ නැහැ. හිතේ තියාගන්නේ කුළු කරවල. ජලයේ දාපු දුකුණු ඔක්කොම දාලා පෑදිනවා වගේ මම පැහැපත් හිතක් ඇතිව ඉන්නවා. සාහුල ඔන්න ඔය විදිහට අපව භාවනාව වලන. දැන් බුදුරන් වහන්සේගේ ආපු භාවනාව. දැන් මොකද යෝගින්ගේ ආපු භාවනාව? ජලබදුලක් තියාගෙන ඒක දිහා බලාගෙන ආපෝ ආපෝ කියලායි. අන්තිමට මොකද කරන්නේ? කොහොම හරි ඔහම කරලි වෙලා හිටන් අර ලෞකික අභිඥාවක් එහෙම ලැබුවා. පොඩ්ඩක් වචනය වැරදිලා මොකද කරන්නේ? වගලේ වහම විය. අලු වියාම. සාප කරලා. දැන් කො තේසේ නැතිද? දෙසක් තේ වෙලා. කොයිතරම් වෙනසක්? දැන් බුදුරජාණන් වහන්සේ වෙන ගාපු භාවනා වලම කෙනෙක් කාටද කවුරුයි බැන්නා. අලු කරයි. නෑ නෑ අපූර්වට ඉන්නවා. නිහඬයි. අන්න ආර්ය විනයේ භාවනාවක වටිනාකම සාවල පටවි භාවනාව වලන. ඉතලා ගිහිල්ලා අඟල් හයක් විතර ප්‍රමාණයට මැටි කුලියක් හදලා උපමට්ටම් කළා ඉතර හැදියාගෙන කියලා එහෙම જાතියක් කිව්වේ නෑ. එහෙම එකක් තියෙනවා විසුද්ධි මාර්ග. ඉන්දියාවේ යෝගින් කරපු වැඩ පිළිවෙල. බුදුරණන් හදේ දුන්නේ මොකක්ද? සාවල මේ මිනිස්සු මේ මහ පොළොව කනිනවා. මහ පොළොවේ වලවල් හදනවා. ගොවිතැන් කරනවා. මල පුත්‍රා දානවා. පෙරවටු දානවා. ජරාව ගෙනත් දානවා. මහ පොළොව කම්පා වෙනවද? මහ පොළොව නිහඬයි. ඒවා තියාගෙන ඉන්නවා. ඒවා කොම් දිරකඩ කරලා ගහකොළ බෝර කරලා ආපහු ලෝකයට යහපතම ආපහු දෙන එකක් හදනවා මිස. කුණු කරගෙන ඉන්න මහ පොළොවක් තියෙනවද කොහෙවත්? සාවල මහ පොළොව ආදර්ශයට ගන්න. පඩවිය ආදර්ශයට අරගෙන පඩවිය වගේ මගේ හිසිය හදා ගන්න. මිනිස්සු මට මොන જાතිය අපවාද කළා, නිନ୍ଦා අපහාස කළා, මොන જાතිය දුක් කරදර මට ආවා. මං කම්පා වෙන්නේ. ඒවා තියාගෙන කුණු කරගෙන අභ්‍යන්තරේ තියාගන්න ඉතින්. ඒවා ඔක්කොම දිරකල කරලා ඇරියා වගේ ඔක්කොම අහක් කරනවා. ලෝකෙට යහපතක් ආදර්ශයක් දීලා යහපත් ඵලයක් ලෝකෙට දෙනවා හරියට පොළොව වගේ. මෙන්න මෙහෙම භාවනාව කරන්නේ. බුදුරණාහිගේ මට විවාහන වන්න. දැන් බුදුරණාහිගේ දේශනා කරන විදිහට පද විකසනිය බලන්න. මැටිගුලි හදාන වටේකද කිව්වේ. සාහුල ඔබ ගින්න වාගේ ජීවත් වෙන්නේ. තේජෝ භාවනාවක් නැහැ. කොහොමද? මිනිසුන් ඔය જાති ගෙනහලා දානවා ගින්නට. දෙවිලයන් ඒවා දවලා දානවා. කුච්චලා දානවා. දාන දානියම අලු කරලා දාලා ඉතින් සුද්ධ කරලා දානවා මිසක්. කුරු තියාගෙන ඉන්නේ නැහැ ගින්න කොයිලා. තාප ඔක්කොම කුරු කුච්චලා දානවා. ගින්න කවදාවත් ගුණ තියාගෙන කුරු තියාගෙන ඉන්නේ. දාපු දාපේම කුච්චලා දානවා. ඒ වගේ ඔබට යම් කිසි ගුණක් දැම්මොත් ප්‍රඥා ගින්නෙන් ඔක දවලා තමයි. හරයක් නැති එක. ඔය පස්සේ ගිහිලා වැඩක් නැහැ කුණු ගොලා. කුණු ගොලා තියා ඉඳලා වැඩක් නැහැ. හරයක් නැති එක දවලා තමයි. මෙන්න මෙහෙ ගින්න වාගේ ජීවත් වෙන්න. මෙන්න තේජෝ භාවනාව. ආකාශ භාවනාව වලන්නේ කොහොමද? මම අහසක් වාගේ ජීවත් වෙනවා. මම අල්ලාගත්ත දෙයක් නෙවෙයි. නිදහසේ ඉන්නවා. මට බැඳෙන්න හැදෙන්න දෙයක් නැහැ. කුලගව කුලව පතරකව බැඳිලා නැහැ හැදිලා නැහැ. පරිසර මොන જાතිය දූවිලි ගඳ ආදී මොනවා ආවා. ඒවා තියාගෙන ඉන්නෙත් නැහැ. ඒවා කොහොමද උදාහන් කරලා දාන්න. ඉවත් දාන්න. කුලගෙන ඉස්සර වෙනවා. කුල කොහේ ගියා? කොතනකවත් අල්ලාගෙන යන්නේ එකක් නෑ. ඔක්කොම අතහැරලා අතරින් හඹාගෙන යනවා. ඒ වගේ ඔබත් ආවාසයක හිටියත්, ඔහේ හිටියත්, හොළඟ වගේ ජීවත් වෙන්න, පැහැදුවෙන් ජීවත් වෙන්න. මෙන්න බුදුරජාණන් වහන්සේ දුන ආකාශ භාව. දැන් මෙන්න මේ විදිහට අපිට දීලා තියෙන කසින භාවනාවල අර්ථය එකක්. යෝගින්ගේ දිවිච්ච එදා දිවිච්ච අබුද්ධෝත්පාද කාලේ අනිකාගේ දිවිච්ච කසින භාවනාව තව එකක්. ඒවා ඔක්කොම මේ ලෝකේ තියෙන වස්තු අල්ලාගෙන, ඒවා හිත හදවාගෙන කරන එකක්. ඉතින් මේකේ අර්ථ තෝරා ගන්න බැරුවහම අපි වැටලෙන්නේ. ඉතින් ඔබ තේරුම් ගන්න ඕනේ. ඉතින් මේ ආකාරයෙන් නිදහස් වෙච්ච කෙනාගේ ඉරිදි බලය අර ලෝකේ අල්ලාගෙන බැඳිච්ච අල්ලාගත්ත කෙනාගේ ඉරිදි බලය සම කරන්න බෑ කොහෙවත්. හැරමිටියා කරන් නැගිටින්න පුළුවන් වෙනවා එක මිනිස්සෙයි. හැරමිටිය කියන හැම වැදගෙන වැදෙනවා. අන්න හැරමිටිය වගේ ගන්නවා එක ආපෝ ධාතු, එක තේජෝ ධාතු අල්ලාගෙන. සමාධිය සමාධිය නගනවා. ආපෝ ධාතු හැල්ලොත් වැදගෙන වැදෙනවා. සමාධිය පිටින්නේ කොහේ? අල්ලගෙන බෙහෙලා තිබුණා. අල්ලගෙන නැගිට ගාවා. අල්ලගෙන නැගිටින එකක්වත් නැහැ බෞද්ධයි. අල්ලාගත් එකක් නැති හින්දා. අල්ලන්නේ මොකද අනිත්‍ය දුක නතරු? ආපෝ ධාතු අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් තේජෝ ධාතු අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් වායෝ ධාතු අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් පඨවි ධාතු අනිත්‍ය නම් දුක්ඛ නම් අනාත්ම නම් ධාතු හතර අනිත්‍ය දුක්ඛ අනාත්ම නම් ඒකේ බදිට පුළුවන්. කොහොමද හිතවන්නේ? ඒක දැක්කේ නැති අය නම් හිතවන්නේ. හැර විදියට ළඟින් ඉතිකාවා වගේ හැගෙනවා. අල්ලාගත දැහැන. අත්‍යරම නිදහස් දැහැන තියෙන්නේ ආර්යයන්ට විතරයි. එවදු වන්නා වූ ආර්යයන්ගේ අරමුණ දකින්න බැයි දෙවියන්. ඉන්ද්‍ර වර්ණ ප්‍රජාපති ආදී දේවතාවු දුර ඉඳන් බලනකොට මහා දැහැන බලයක් තියෙනවා. ශක්තියක් තියෙන අර ආර්ය ශ්‍රාවකය දකින්න. දැකලා උතුම් අජානීය ධායිති. ඔබට ධානය ඇති බව අපට පෙනේ. ඒත් ඔබගේ අරමුණ අපට නොපෙනේ. අරමුණක් නොපෙනී නමුත් මහා බලවත් දැහැන් නැති උතුම් අජානීය ධ්‍යායතිය ඔබට අප මේ කරන දුරපතක් කරන නවස්කාරී වේවා අපි ඈත තියා වැදලා යනවා. යසනා කළා කියලා මම කරනවා කියලා. කො ආරි දැහැන් විතර දැක්කේ නැහැ. ආරි දැහැන් ලබන්නේ කොහොමද? අනාරි දැහැන් ලබන්නේ කොහොමද? ඒකේ වෙනස මොකක්ද? එමෙයා දකින්න ඕනේ. අනාර්යයන්ගේ ප්‍රථම ධානයේ රාග අනුසේ සහිතයි. ආර්යයන්ගේ ප්‍රථම ධානයේ රාග අනුසයෙන් තොරයි. අනාර්යයන්ගේ චතුර්ථ අධ්‍යයනයේ අවිද්‍යාංශේ රහිතයි. ආර්යයන්ගේ චතුර්ථ අධ්‍යයනයේ අවිද්‍යාංශයෙන් තොරයි. අංශයත් එක විසගෙන යනවා. ඔය ආර්ය දැහැන. ආර්ය දැහැන අනාර්ය දැහැනවත් අඳුර ගන්න දුර. මේ ආර්ය විනේ දැහැන් ගැන කතා කරන්නේ. ගැඹුරුයි මේවා තෝරා ගන්න.